තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි බැස්සිද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 අපිට අද තියෙන්නේ දිනචරියාව කියලා තියෙනවා කතිකාවත මුලින්දලා පටන් අරගන්නයි තියෙන්නේ. අපි ආරාධනා කරමු 13 කොටියට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කන්නාන්සේ. ලෑස්තිද? අද මේ අපි ඉල්ලන්නේ මේ දුන්නේ කන්නාන්සේ. මේ ලෑස්ති කන්නාන්සේ. අකුණු ගහනවා වගේ කටහඬ ඇහෙන්නේ. සබ්ද <laughs> වැඩිද? නෑ නිකන් ගොරෝසු සටහන කෑනු කටහඬක් ආවන ලස්සනයි. අපි අපි පටන් ගන්න හදන්නේ අපේ ධර්ම සාකච්ඡාව අද තියෙන යෝගාශ්‍රමී කතිකාවත කියවලා විවස්ථාව කියවලා සතිವಾರයේ ආරම්භ කරන්න අපි 13 වෙනි කුටියට ආරාධනා කරා විවස්ථාව කියවන්නේ කියලා අපි ශිරු දිනාව පොඩ්ඩක් ඒකට අහුම්කන් දෙමු සාදරව. නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ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 තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්හරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු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 පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කර ගැනීම පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දාර්ශනික කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාම භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවම් මහතෝ අනත්ථාය සංවත්තති යතෙහි දම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසිකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාවිෂ සම්භෝගවල යෙදිය යුතුය. කනට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි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 හැම භික්ෂූන්ම හුදු මහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනවැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචර පැවතුම් හා ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු කරුණු හොඳින් දැනුගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උදිපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ.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 26යි. ඔය අපි කියවන දින යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථා 57න් පළවෙනි 26 අපි ඒක අනිත් දවසේ වැඩ පිළිවෙලේදී 26 සිට 54 දක්වා කියවනවා කියන තයිපත් කර ගැනීමෙන් අපේ ව්‍යවස්ථා කීමේ වැඩ පිළිවෙල මෙතෙන් නතර වෙනවා. අපි දැන් ආරාධනා කරමු නතර කරපු තැන ඉඳලා සාමාන්‍ය බල සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවේ ආරම්භය ලබා ගන්නවා.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 අයම් දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති ඉමේ ආසවාති යතා භූතං පජානාති අයං ආසව සමුදයෝති යතා භූතං පජානාති අයං ආසව නිරෝධෝති යතා භූතං පජානාති අයං ආසව නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති තස්ස එවං ජානතෝ එවං පසුතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථයාති පජානාති ඉත්තත්ථායාති ඉත්තත්ථායාති පජානාති හේ මෙසේ සමාහිත සිත පිරිසිදුව දීප්ත නිකිලස්ව උපක්ලේශ පහව මුදුව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 එසේ සිත මිදුණු කල්හි මා සිත ආශ්‍රව කෙරෙන් මිදුනේ යයි ප්‍රත්‍යවේක්ෂණ ඥානය වේ. භවෝත්පත්තිය ශීන විය හෙවත් නැවත භවෙහි නූපදනා ස්වභාවයට පැමිණීමේ බග මමසර වැස හිමෙවිනි. සිව්සස්සි සතර මගින් කළ යුතු සොළොස් වැදෑරුම් හිස කොට නිමෙවිනි. මේ බව පිණිස මේ ක්ලේක්ෂය පිණිස යලද කටයුතු ක්ලේශක්ෂය ක්ලේශක්ෂය පිණිස යළිදු කටයුතු දයෙක් නැතයි හේදනි. මේ අත ආශ්‍රක්ෂේ ඥාන එන්නේ දිබ්බ චක්කු දිබ්බ සෝත උබ්බේ නිවාසානුසති කියන ලෞකික ඥාන කෙලවර. ඒවත් හැටෙනවා අභිඥාවට. ඒවත් හැටෙන උත්තරී මනුෂ්‍ය ධර්ම වල හැටියට. ඉතින් ඒවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආශ්‍රක්ෂේ කර ඥාන සඳහන් කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේට බුදු වෙන දවසේ ඉස්සෙල්ලා රාත්‍රී සිද්ධුනේ ත්‍රිවිද්‍යාව පහළ වුණයි කියලා පුබ්බේ නිවාසානුස්සති පුබ්බේ නිවාසානුස්සති චතුපපාත ඥානෙ ඊට පස්සේ ආශ්‍රාක්ෂය පුබ්බේ නිවාසානුසඥානේ තමන් වාසේ ඉඳපු ආත්ම ටික පෙන්වනවා. ඒතර දැන්න මේකේ කාපුණච පරිප්පුවක් නැහැ. හැමදේම කරලා තියෙනවා. හැම සැපම ඉඳලා තියෙනවා. නමුත් තාමත් මේ බුදු වෙන්න පතනවා. එතකොට තේරෙනවා තමන් කාලානුරූප දිගටිකාට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 පළවෙනි සූත්‍ර තුනටම ඒ අටුවා ලියන්න බෑ. අටුවා කතාවකට දාන්න බෑ. අටුවකට දාන්න බෑ ඒකේ තරම් විශාලයි. ඉතින් පස්සේ කාලේ කිව්වා ලියවිලා තියෙනවා. ඒකෙදී පේන්න තියෙනවා ආශ්‍රවයන්ගේ ප්‍රධානම දේ දන්න එක. තමන්ගේ තියෙන ඇබ්බැහිය, තමන්ගේ තියෙන පෞරුෂත්වය, තමන් මේ මොකෙටද මෙහෙවන්නේ කියන එක සද්ධාවම අනිත් පැත්ත තමයි. අපි යමකට මෙහෙවන කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ. ඡන්දේ තමයි ඡන්ද මූලක සබ්බේ ධම්මා.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 මේ පින් කරන්න තියෙන කැමැත්ත. ඉතින් මේ ඡන්දයකින් අපි මෙහෙවනවා මීහරකෙක් නාශනුව මෙහෙවනවා වගේ. ඌ නාශනට ඇදලා ගියාට ඌ යන්නේ මේ මටමන්ට මන අපිට ගන්න තනකොළ කන්න නෙවෙයි. ගෙහිමියාගේ හරක් හිමියාගේ මන අපිට වගේ ඡන්දයෙන් අපි මෙහෙවනවා. ඒ ඡන්දය වැඩේට යනකම් ගහ ගහපා දෙනවා ආණ්ඩුවට බයිනවා අතපැවිසි කරමින් තෝතෝ වරපල කියලා මේ ව්‍යාපාර කරනවා ලැබුණට පස්සේ මේ මේකෙන් මෙහෙවුනේ ඒක ලැබුණට පස්සේ ඒක වැඩක් නැහැ. ඊගාට ඒකම වෙන පැත්තකට ඇල්ල මෙහෙවනවා. ඒ නිසා කාගේ හරි ආශ්‍රව නැති වුණොත් ඒ මනුස්සයාගේ මොටිවේෂන් එක නැති වෙනවා. කිසිම දෙයක් කරන්න ඕන කමක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනාවට කට්ටිය ගෙන්නනත් අපි මොටිවේට් කරනවානේ කට්ටිය. ඉන්නේ ඉන්නේ භාවනා කරන්න හරි මේකල ඒ ඔක්කොම ගුරුනාථගේ ආසව. කට්ටිය එන්නේ කට්ටියගේ ආසව වලට.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 ආශ්‍රව ක්ෂය වුණාට පස්සේ මට ආශ්‍රය ක්ෂය කර වුණා ක්ෂය වුණා කියලා දන්න ක්‍රම. ආශවක්ඛය ආශවක්ඛය කාශවක්ඛය මිති ඥානං කියලා දැන් මගේ ආශ්‍රව නැහැ කියලා වාක්‍යයක් තියෙනවා. අපි දැනටත් ආශ්‍රව නැහැ. අනොත් අපි දන්නේ අපි අර ආශ්‍රවල ඉසරපසර ආශ්‍රවලින් ගඳේ ජීවත් වෙන්නේ. හුඟක් චිත්තක්ෂණ වල ආශ්‍රව නැහැ අපේ. ඒක අඳුනා ගන්න බෑ. අපි සතියේ හිටියට සතිය ඉන්න බව දන්නේ නැහැ. ඉන්නෙම සතියේ. සතියේ ඉඳගෙන කියනවා මට සතිය කැඩිලා.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 ගල් පිළිමයක් වගේ ඉන්නවා. නමුත් ඒ බව දන්නකම ආශ්‍රක්ෂක ඥානය කියලා බොහොම ගමි භාෂාවෙන් කියත හැකි. ආරම්භය කියලා. ඊට පස්සේ ඒ වුණත් ප්‍රකෘති පෘතජනය ඒකට කම්මැලි කරනවා. පෘතජනයට ඒකට ඉෂේකක්කමක් වෙනවා. එපා වෙනවා. කවදා හරි ඒකට ප්‍රමෝදයක් ඇති කරගත්තාම ඒ ප්‍රමෝදයට ග්ලෑඩ්නස් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. අර ඊයේ එකක් හින්දුවක් කියනවා මෙරිලි මෙරිලි මෙරිලි මෙරිලි මෙරිලි මෙරිලි මෙරිලි ජොලිය හිටපන්. මේ මේ ඉඳගෙන ඉන්න එක තමයි ලොකම නිවන. ඒකට සන්තෝෂය. අපි හිතන නිකම්ම නිකන් ඉඳගෙන ඉන්නවා දෙන දෙයක් කාලා කාල කන්‍යා බුබ්බඩයා මේ නෝන්ජලයි කිය. ඉතින් ඒ නිසා ඒ ආශ්‍රාක්ෂය කර ඥානය අර ඔක්කොම ලෞකික ඥාන සියල්ලම ලබාගෙන දිබ්බ චක්ක දිබ්බ සෝත තම්බේකට වැඩක් නැහැ. ඉතින් මම කියනකොට මට බයිනෝ මෙච්චර බුදුහාමුදුරු මේ වටනා මේ සාමාන්‍ය බල කියන එක තඹිකර වැඩක් නැහැ කියන්නේ ඇයි කියලා. තඹිකර වැඩ නැහැ කියලා ලැබුවට පස්සේ තියෙන වැඩක් නැහැ කියලා. ලබන කන්නම් ඔය දොස්තර විභාගයක් CS කෙනෙක් පාස් වෙනවට බොහොම අමාරු ලැබුණාට පස්සේ <laughs> ඒකයි ඔය මේ සාමාන්‍ය කුලිය වරුවේ කුලියට වැඩ කරන මනුස්සයෙක් දෙකේ වෙනසක් නැහැ. ඒ වරුවේ කුලියට වැඩ කරන මනුස්සයෙක් ගිහිල්ලා කිව්වලු මේ CS පාස් වෙච්ච කෙනෙකුට ෂෑර්. මං ෂෑර් ගාව වැඩ කෙරුවයි කියලා වරුවක් වැඩ කෙරුවා ලියුමක් ලියුමක් ලියන්නකෝ කිව්වලු. මට බෑ. කළු සිය. අයියෝ සර්ට්ටත් මට වගේ මකුරු බැරිද සර් කියලා වගේ. ඉතින් ස්කාරයත් එකයි අරුත් එකයි ඌ කිව්වලු මං කීවලු චරිත සාතිකයක් දෙන්නවත් එක්ක වරුවක් වැඩ කෙරුවා අරු කර මට බෑ කියලා. අරුට මොකද්ද අකුරු බැරුව ඇති පව් අනේ සෑට්ටත් මට වගේ අකුරු බැරුව ඇතිනේ. ඔය මොන විභාගේ පාස් කරපු එකයි තම්බෙලා අහන්නේ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 මොනවා හරි හම්බ වේ කටට රහටකත් නැහැ. ඒ නිසා ආශ්‍රය ක්ෂය කර ඥානයේ තියෙන වටිනම දේ තමයි ආශ්‍රය මොකක්ද ඒ වාක්‍ය කියවන්න බෑ ආශ්‍රය කර ඥානං ඥානං ඉත්පජානාති. විමුක්තස්මින් විමුක්තස් විමුක්තമിതി විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හොති. ඉතින් තමයි විමුක්ත බව මැනලම කියනවා. විමුක්ත මිති විමුක්තං ඉති. මේක මම විමුක්තං කියලා දන්නවා. ඒ කියන්නේ මට කිසිම බලාපොරොත්තුවකුත් නැහැ.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 ভেজিটেরিয়ান මීල් ටිකට් එකක් පොට්ටක් කියලා ගත්තා. එළවලු මස් මාළු එළවලු විතරයි. ඉතින් අනිත් උන් ඔක්කොම සාමාන්‍ය මස් හරි මාළු හරි තෝරන්නේ. ඉතින් මම ළඟ ඉන්න එක කොනහන්න බයි. මගේ නික්නේම ගහුව මොකද මචං උඹ එළවලු විතරක් කන්නේ කියලා. මම කොන්නෝ ලැබීම. පිච්චර මස් මාළු දෙයිද මම එළවලු ඉල්ලගෙන කනවා. මම නිකමට හරි කිව්වනම් වෙජිටේරියන් කියලා හෙට උදේ වෙනකන් ගහනවා මට. මේ නෙලැබීම තීදි කණ්ඩ හිත දෙන්නේ නැහැ මචං. කතා නැහැ. ඒව කරන්නත් ඕනේ කරලා ඉවරලා උත්තර දෙන්න යන්නත් එපා. උත්තර දෙන්න මොකට තාලෙකට. තියෙනවා මේ කොහොම තියෙනවා මේ ලැබීම නැතිකම. දෙකින් කාලා කන්‍යා කියන මිසක් ඊට පස්සේ එන්නේ මම ভেජිටේරියන් කිව්වනම් මතිමතාන්තර ගන්න ඔය යුනිවර්සිටි කාර්යයත් එක්ක හෙට උදේ වෙනකම් වාද කරනවා. මම කියවෙන මම කරන්නේ නොලැබීම. ඒ නිසා ආශ්‍රව නැති කරන්න හැබැයි මේ ආශ්‍රව තියෙන ලෝකෙන් ඇහුවොත් උඹ නෝන්ජලයි කියලා <laughs> ඒ වගේ තමයි මටත් පේන්නේ කියලා කියනවා මිසක් උත්තර බඳිනවා යන්නේ.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 මං කැම දෙන්නම් කියලා එක දවසක මීල් එකක්වත් දෙන්නේ. එක එක මීලක්වත් දෙන්නේ නැහැ. මතක නැතිව. ඊට පස්සේ බුදුරජාණන්සේ යවහල් කාලා මේ පෙනිට එක කොටලා දෙන අස්ස එලෙන්දේ කිව්ව කාල තමයි වස ගත කරන්නේ. පස්සේ බ්‍රාහ්මණයා දෙනවා මාස 3කටම ඇති වෙන්න කිතෙල් මේ පෙනි. අන්තිම දවසේ. මොකද බුදුරජාණන්සේ ගෙට ගොඩ වෙලා යනවා පස්සේ අපි යන්නම් කියන්නේ. එදාට තමයි මතක් වෙන්නේ. නමුත් ඒ ආරම්භක සාකච්ඡාවේදී බුදුරජාණන්සේ චෝදනා කරනවා නිකන් කාලකන්ණිය කියන වචනේ කියනවා වෙන වචන අටකින් උභාංශ මිනිසුන්ට නොකර යමක් නොකර සිටීමකට කතා කරනවා. උච්ඡේදවාදයක් කතා කරනවා. අක්‍රීයවාදයක් කතා කරනවා. ඒ වගේම උභාංශයේ අරස රසයි. රස අඳුරන අපගබ්බයි. ගැප් ගැනීමට විරුද්ධව කතා කරනවා. ගැප් ගන්නට කතා කරන්නේ නැහැ. ඒව එහෙම කියවන්නේ අටුවාව. අපගබ්බෝ කියනවට වෙන කතා දාලා තියෙන්නේ. ගර්භිනී කරන්නේ නැහැ උභාංශේ. ගැප් ගැනීම නතර කරනවා. භ්‍රමචර්ය කියනවා.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 රැහින් කොන් වෙච්ච කෙනෙක් බව කෙනෙක් අඳුරන්නේ නැහැ දන්නේ නැති නෝන්ජලෙක් සිරිබිටිස් කෙනෙක් වෙන බව දකිනකොට අපි හිතන මෙච්චර කල් පොළේ ජීවත් වුණා අපි අපි නිකම්ම නිකමෙක් නේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ අපි ගෙදර කට්ටියට පෙන්වන්න ඕන මරණයට පස්සේ විච්චි වල නම ලියලා තියෙන්න ඕන නැත්තම් පිළිරූ හදලා තියෙන්න ඕන ගන්දස්තරයි උරුලාව ගියේ පාර වගේ ගියේ පාරක හුණගක් නැති වෙන්න යන්නේ ඒකට යන්න නම් ආශ්‍රව කරන්න ඕන නිසා ආශ්‍රක්ෂය කර ඥානීය දිටිනේ ආශව කියලා කියන්නේ රාකලියක තියෙන මණ්ඩි වලට රාකලිය කොච්චර හොදලා මුණින්න වල තිබ්බත් ආයෙ තෙලිජි දැම්මොත් පැහැිනවා. මොකද ඒකේ මැටි කට අස්සේ මැටි කට්ටවල ඊස් බීජ තියෙනවා. ඒ වගේ අපේ මේ సంతානියත් හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ මොනවද දැම්මත් පැහැිනවා. ඒ මොකද ඒකේ බිත්ති උඩ පවා කාගෙන තියෙන ආශ්‍රව. ඉතින් ඒ නිසා මොනවා හරි අලුතෙන් දාන්න දාන්න දාන්න දාන්න ප්‍රകൃතියෙන් පැහිලා නැහැ දාපු ගමන් පැහෙන්න ගන්නවා. පැවුනට පස්සේ මධ්‍යසාරේ මධ්‍යසාරයෙන් මදයට ප්‍රමාදයට යනවා. ඒ නිසා මේකට මොනවාක්වත් නොදා ඉන්න පුළුවන් නම්. ඒකට දාන දේ තමයි සචේතනික දේ. හැම දෙයක්ම ආශ්‍රවයට ආහාරද. සචේතනික නැතුව අචේතනිකව යන්න හරි. සක්මන් කරන්ඩ කරලා කරලා කරලා පුරුදු වෙලා කිඩිය පිටින් සක්මන් කරනවා.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 තමන් ආභෝග කරපු කය කොහේ ගිහිල්ලා ආවත් කයට ආපහු හිත එනවා. කයට ආපු බවට කොහොස්ම පේනවා, කොපින්බීම ඇකිලින් පේනවා. හිත පිට යන්නේ නැති එක නෙමෙයි කතාව තියෙන්නේ. පිට ගියාම ප්‍රයත්නයකින් තොරව නැවත හිත ගෙදර එනවා. ආභෝග කරපු කයට එනවා. එච්චරයි. ඒකයි මේ manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන වටිනාකම. නිතරම මිනිසෙක් බව සිහිපත් වෙනවා. මගේ කයේ හිත. ඉතින් ඒකට කර්මස්ථාන ඕන තමයි. හැබැයි ඕනේ තමයි. මොන කර්මස්ථාන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 ඉල්ලමට බැස්සත් මණික තෝරන්න කොච්චර ඉල්ලම් කොට ගත්තත් මණික අඳුරන්නේ නැත්තම් ඌගෙන් වැඩක් වෙන්නේ මණික කාර්යය මණික දැනගන්න ඕනේ මණික ගන්න හැරෙන හැටි දැනගන්න ඕනේ Taman නෙවෙයි ගරන්න වෙන මිනිහා ගරන මිනිහා ගාව මේ කූඩේ මණිකක් තියනවාද කියලා දැනගන්න ඕනේ මම බාරණ එකයි මූණ දිහා බලලා කියලා ඒ බව දන්නේ නැත්තම් මණික බිස්නස් කරන්න බෑ කියන මනං කරලා නැහැ ඔය ධම්මරන් ත්‍යාමතුක කෑ ගහන ඉන්න කාලේ ඌ අයියා ඉතින් හැමදේම කෙරුවයි කියලා කෑ ගහනවා මණිකෙත් මණික ගරන්නේ මිනිහා කට මිනිහාගේ මූණෙන් පේනවලු වතුරට වැනික වැඩිච්චාම පොඩි දිෂ්ණයක් එනවලු. ඌට තේරෙනවලු දැන් අත ගෑවෙනකොට මෙතන බඩු තියෙනවා කියලා. එතකොට ඌ ඕව කටේ දාගන්න බලනවා. මණික යන කටේ දාගන්න. ඉතින් අර අයිතිකාරයා දැනගෙන වහම කූඩේ අරගෙන මණික ගන්නවා. මේ වගේ ආශ්‍රයක්ෂය කර බව දැනගන්න පුළුවන් නම් එහෙනම් අයිතිවාසිකම තියෙනවා. දන්නේ නැතුනොත් ඉතින් කවුරුහරි හොරකම් කරනවා. පොට්ටෙකුගේ පයි වැදුනා වගේ මණිකා. ජීන්ස අලුත් අවුරුද්ද ඇති කියලා මම හිතනවා මම අදහස් ප්‍රකාශ කරා මම කැමැති විවෘත ධර්ම සාකච්ඡාවකට මේ මේ ආශ්‍රක්ෂය කර ඥානය හෝ නැත්නම් මේ මම අදහස් කරපු දේ කියපු දේවල් පදනම් කරගන්නයි කියලා. මෙල්බන් පැත්තේ කියන්න කරන දේවල් තියෙනවද? ඒක ගන්න ගන්න පාස්න දෙක තුනක් නම් තියෙනවා අහන්න. ආ හොඳයි පටන් ගමු. ඒ සායනත් දැන් අපිට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 පින් කරන එක හොඳයි පවු නොකර ඉන්න එකට. නමුත් පවු කරන ආයතන අතර තරංගය කියන එක ආය බුද්ධ මේ ආගම් අතර අද තියෙන මූලධර්මවාදෙ එච්චරයි. ඒ නිසා ආගම අබින් කියලා මේ කාල් මාක්ස් මා කිව්ව මොකද හැම ආගමක් අතරම තරංගයක් තියෙනවා. ඒකට අර සදාචාර මහත්ම ගති වෙනුවට කුලල් කා ගන්නවා මේ ලේ පිට බුගුර කනවා. එච්චරමයි ආගම් වල තියෙන්නේ. තරංගෙ ඉතින් පොඩි ළමයින්ගේ ඉඳලම අපි තරංගේ පුරුදු කරනවා. පුරුදු කරා ඇත්ත තරංගේ තියෙන්න ඕනේ. ජය පරාජය පිළිගන්න.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 අඬන්න තියන්න බෑ කවුරුර දෙන්න දෙන්න බැරි නම් කියන්නේ ඉතින් I am sorry මට කරන්න දෙයක් නැහැ මම ළඟ උදව්වක් කරගන්න බෑ දෙන එක ඒ තමයි නැලි ඇඬිල්ල රට කරන්න තියෙන්නේ ඒ නිසා අපි දැනගන්න ඕනේ පාව මොකද්ද කියලා එහෙම නැත්නම් අපි මේ අනුන්ට ආමන්ත්‍රණය කරන තාක්කල් අනුගේ ජීවිතයට ඇඟිලි ගහන තාක්කල් තොන් ගාණෙන් අකුසල් කරන්නේ. ඒ අනුමංශයට මූණිච්චාව තියෙන නිසා කියන්න බෑනේ පැත්තකටලා ඉඳ දීපන් කියලා. අන්තික ලෝකයක් තියෙන ඇවිස්සෙන්න පුරුදු වෙලානේ.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 වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හිත පිටිගේ හිත ඉබේ වෙනවා. ඒක දන්නේ නැහැ. ඒ පැත්තෙන් බලන්නේ. ඒව ප්‍රඥා භාවනාවට වැටේ. ඒව සමත භාවනාවට වැටේ. හිත පිට ගන්න නැවත ගන්න එක හොඳයි. හේතු කරුණු දෙන්න ගියාම උඹ ගිනාවද හිත ඉබේ ආවද? ඒ ඒ ටික තමයි මේ දවස්වල මම මේ ඥානපෝණ කාමරංගේ ඒ කොටස මේ දවස්වල පරිවර්තනය කරගෙන යනවා. මේ තේරෙන තාලෙට ඒ සංජ බොහෝම ලස්සනට පෙන්නනවා. ඒ වගේ වැරද්දකට ගියේ හිත නැවත අපව ගින්නනකොට ඒ ක්‍රියාවලිය දිහා පූර්ව නිගමන වලින් තොරව බලන්න. පිට ගියේ හිත නැවත පැන. පිට යන්නේ ගැන හොයන්න යන්න බෑ. ඒක ටිකක් බරපතලයි. ගියේ හිත නැවත ගේන එක බලන්න. කියන්නේ පව් කරන මිනිසයා නැවත නික්ලේශී තන්ට එන හැටි පව් නොකරන තන්ට එන හැටි බලන්න. ඔක්කොමලා එකයි. අපි සේරම එකයි. එක එක දෙන්නේක වෙනසක් නැහැ ඒකේ. ඒක දන්නේ අපි. පිට ගියේ හිත නැවත ආවද අපි ගෙනාවද කියලා.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 පණතක් තියෙනවා, පැනවුමක් තියෙනවා, අනක් නැහැ. ඥානවන්තය පණව ගන්නවා. ඇය තමන්ට විතරයි. අනික අයට නැහැ. එහෙම කිව්වහම පිළිගන්නවද? එහෙමයි තාන්දෝ. ඒ මට දැන් ඔබවන්සේ එහෙම කිව්වම දැන් බුදුහාමුදුරෝ කාටවත් එහෙම පණවන්නේ නැහැ කියන එක කිව්වම දැන් අර අර සමහර සූත්‍රවල තියෙනවනේ මේ යක්කෝ ඇවිල්ලා ඉවරන වාඩි වෙනවා දැන් සමහර යක්කෝ කැමති නෑ බුදුහාමුදුරුවන්ට මොකද බුදුහාමුදුරුවෝ දීලා ගැන දේශනා කරනවා කියලා. එතකොට දැන් මේ ඒගොල්ලෝ ඒක Tamanට පනවා ගන්න බැරි කම ඉන්න නේ සංඥාන් එහෙම ගැටීමක් ඇති වෙනවා. ඒ උඹලා වගේ යක්කෝ තමයි ඒ. අපි වගේ ඒව කට්ටිය තමයි ගන්න. ඒක තමයි බුදුහාම කියන සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං. බුදුහාමර පැනෙවට පස්සේ ප්‍රඥාවන්තයා ගිහිල්ලා රත්තරන් තටියක බෙදා ගන්නවා. පව්කාරයා කියන මොන හොන්තුවද මේ මේ ලස්සන ලැබිච්ච මනුස්ස ජීවිතේ අර නීති මේ නීති දාලා අනේ මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයා මොන කරදරයක්ද කරන්න කියලා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරනවා සීල ප්‍රතික්ෂේප කරනවා. උන්ට යක්කු කියලා තමයි කියන්නේ. මේ ඉන්න හරියක් ලෝකේ ඉන්න හරියක් උන් තමයි ඉන්නේ. උන් හිල්පද රකින්නවා බාපණ දාගෙන ඉන්නවා මේ කියා බණ්ඩ. හැබැයි ඒක මල දඩුවමකට ගන්න කවදා මේක ගලවලා දාලා ගෙදර ගිහලා රැයට කන්දෝ. ඔච්චරද හිල් රකින්න උන් හිතන්නේ ඔච්චරයි.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 ඒ භාම්බෝසන් වහන්සේ නම ඉනෝට දෙගිඩි හිතන තිබුණේ. එතකොට පේන්න තියෙනවා. ශිල්පද කැඩිය හැටි, කඩන හැටි, ප්‍රමාණ කරන හැටි බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. බුදු වුණාට පස්සේ විස්තර කරන්නේ. හැබැයි කරන වෙලාවේදී ඒ ඒ කරපෙව්වා මේ ඕනම කෙනෙකුට තේරෙන භාෂාවෙන් ලියලා තියෙනවා. ඒ ජාතකවල ඒක එසක් වලට ජාතක ස්ටෝරීස් ගහන්නේ මේ වලට ඒ නිසා බණ මේ බුදුහාමුදුරු බණවන දේකුත් නෙවෙයි මේක. මේ සබ්බපාපස්ස අකරණම් කියන එක ඒතම් බුද්ධහන සාසනක්. සියලු බුදුරන්ගේ ශාසනය බුදුරන්ස අපේ හිත සෝපින්ස පනවනවා කවුරු හරි එක බෙදා ගන්නවා නම් Taman විහි කල්නකංගෙන් දිය දෝතක් වගේ ඌ ඥානවන්තයා එහෙම නැත්නම් අනිත් ඒවා බෙදාගත්තේ නැහැ කියලා ඌ මොඩේ කියලා කියන්නේ යන්න බෑ එතකොට නිකං ඇඟේ දා ගන්නවා අහ කරන කරදරයක් ඒ කියන්නේ අනු සදාචාර කරන්න හරි ඒ මනුස්සයා සදා කාර්ය කරදරේ ඉන්නේ මේ අනුන් සිල් රැකගන්න හදන මනුස්සයා විතර දුක් විඳින જાතියක් පව් කියලා හිතනවා. ආගම ඇති වෙච්ච නිසා ලෝකේ දුක් විඳින જાති තමයි මේ අනුන්ට සිල් රක්ඛණ්ඩ හදනවා. රක්වන්න දක්වන්න හදනවා. නෑ හොඳයි දක්ඛණ්ඩ හදනවා. දක්කනවා කියන්නේ කිවිතක් කරන පිටිපස්සෙන් දක්කන එක නෙමෙයි. මේකේ තියෙන දක්වන එක. දක්වනවයි දක්කනවයි කියන දෙකක් නේ. ඒ නිසා ඔය යක්කුන්ට දක්කන්න ඕනේ. බුදුරජාණන් කියන්නේ දක්වන එක. කැමති කෙනෙක් ගන්න. ඒක හැමදාම සුළුතරේ කියන එක මතක තියාගන්න එක ගුරු පන්ති ස්වාමීන්සේ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 ඒ නිසා මේ සීල ශික්ෂාවේ යන්න ගියාම බුදුහමද පණපුදේ අරගන්නේ සත්පුරුෂයා. අසත්පුරුෂයා බුද්ධහගම් කියා ගන්න අරක දා ගන්නවා ඒක කටුවටුනක් තමයි. ඒ යක්ෂයෝ තමයි. ඒගොල්ලන්ට යක්ෂයෝ කියලා කියනවා. ඒ යක්ෂ జాතිය. කැමති නෑ. දුර්ජනන්ස ඇවිල්ලා මේ ඇතිදී ඇති හැටියට පෙන්වනකොට කැමති නෑ. ඒක නිකන් කූඩල්ල කොට උඩ තිබ්බා වගේ. උට දැන් මේ කූඩල්ල ඔය කූඩල්ල ලුණු වතුර තිබ්බත් කොට උඩ තිබ්බත් ඉන්න කැමති නෑ. උට පිරිසුදු වැඩි. කනල් තාපස්යක් තියෙනවා මේ ආන්න ගන්න. හොඳයි හොඳයි. ස්වාමිනාද මේක මේ භාවනාවට අදාළ මේ ඇත්තම එක්ස්පීරියන්ස් එකක් හැමදාම eh, භාවනාව පැයක් විතර හැමදාම දවසට කරගෙන යනවා. අම් um, ඉතින් භාවනාවට ඇත්තම වාඩි වෙලා මම කයට හිත මම මෙතන කියන මේ හිතවිල්ලට මම එනවා එතකොට මට හිත කායට මගදී කට් වුණා. එහෙම ගන්න. හොඳයි ඊට පස්සේ ඊට පස්සේ හඳුනන්නේ මේ ඒ එක කියන්නේ කායයට හිතාවට පස්සේ ඒ තත්ත්වේ මම ඉන්නකොට මේ කායේ වෙන කම්පන සංචල මට දැනෙනවා ඒකම ආස්වාදයේ සහ ආස්වාදයේ වැටෙනවා නාසිකාග්‍රේ නොසුන් සිසිල් භාවයේ ඒ පිළිබඳව මට පැටලීමක් තියෙනවා. ඒ ඒ ඒක පිළිබඳව මම ඒ බලාගෙන ඉන්නකොට ක්‍රමයෙන් මේ කය ටිකක් දරදරි ස්වභාවයකට ගැටෙන ස්වභාවයකට වෙනවා. ඒකත් දැනෙනවා ඒ අතරවාරයේ ආස්වාද ප්‍රාප්තය දැනෙනවා. එහෙම ඉන්නකොට ආස්වාද ප්‍රාප්තය ක්‍රමයෙන් ටිකක් තුනී වෙන බවක් දැනෙනවා. මොකද ඒ කියන්නේ දැනෙන ප්‍රමාණය ටික ටික ටික අඩු වෙගෙන යනවා. එහෙම ගිහිල්ලා යම් කිසි දෙයක් නොදැනෙන මට්ටමකටම පැමිණෙනවා. එහෙම ඉන්නකොට එකපාරට කම්පන වගේ දැනෙනවා නිකන් වාහනයක් කරන අර මොකක්ද ඉන්දියා වගේ සමහරට ගැස්සෙනවා. එහෙම විකටම ඉන්නකොට ආයි කම්පන නැති තත්යකට පත් වුණාට පස්සේ සිතුවිලි කලාගෙන ඉනවා සමහර වෙලාවල් වලට. ඒ සිතුවිලි කලාගෙන එනකොටත් ඒක ක්‍රියාමම කලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට ස්වාමීනාත් නිකුත් නොදැනෙන තත්යකට පත් වෙනවා. ඒ නොදැනෙන තත්යකට පත් වෙනවා කියලා මට හිතෙන්නේ ආයි කම්පනයක් සංචලනයක් මගේ ඇඟේ සරි ඒ වගේ දැනුණාම කොහොම කවිනාන්ත විදිහටම ඒ වගේ යෑම් සහ ඒම් තියෙනවා කියන්නේ කම්පැනි බැලන පැත්තට සහ හදන පැත්තට පත් වෙන ගාවල් තියෙනවා ඒක දවසක් කවිනාන්ත එහෙම ඉන්නකොට එකපාරට කරනවා මේ මට ඒ කියන්නේ ඒක ටිකක් ඒක තත්ත්වයෙන් එළියට එන්න බැරි වගේ තත්ත්වයක් තිබුණා ඒ කියන්නේ එකපාරටම අතේවත් ඇහැරුණා වගේ වුණා එහෙම වහම තේරුණා මේ මම හිතියේ කොහෙද කියන්නේ දැනුනේ දැනුන දේවල් වලට අමතරව ඇත්තටම මේ හිතියේ කොහෙද කියන කරකොල බැරි වගේ තමයි හඳුනාගන්න එහෙන් අවදි වුණාම මට තේරුණේ ඉතින් ඒ වගේ එකක් තමයි අන්තිමට කියන්නේ මගේ වාර්තා කිරීමේ තියෙන මේ භාවනාවේ අධ්‍යක්ෂකමක් තියෙන නිසා මේ වගේම එහෙම හිතලා මම මොකක් හරි දිහා කියන්නේ පිළිහෙන් බලන් ඉන්නකොට මට නිකන් කිවිය දේවල් චලනය වෙන ස්වභාවයක්. කියන්නේ චලනය වෙන ස්වභාවයක් සමහරකට අත්දකින්න. ඒයි මේක භාවනාවෙන් පිට කියලා පටන් අරගත්තේ. ඉතින් හඳුනයි මම නැගිට්ටට පස්සේ හඳුනන. ඒ කියන්නේ භාවනාවෙන් නැගිට්ටට පස්සේ. ඒ කියන්නේ භාවනාව තියෙන කුෂන් එක උඩ විතරයි. ඉඳගත්තාම විතරයි එහෙනම් ඒ කියන්නේ ඉදිරියට වැඩ කටයුතු කරන වෙලාවකම දැන් මොකක් හරි දිහා බලාගෙන ඉන්නකොට මට තේරෙනවා නිකන් අර පරියන්කේ පස්සේ කියන්නේ පරියන්කේ භාවනාව කියන සමාන වචන දෙකෙන් තමයි කතාව ගෙතුනේ මොකද කියන්නේ? ඒවත් දැයිතාවලාගෙන කතිය තියනවා කියන එක තමයි මම ඒකේ තේරුම් ගත්තේ. ඒ කියන්නේ ඒ දෙයට ફોકસ වෙලා තියෙන නිසා තමයි මට එහෙම ඒ දේවල් දැනෙන්න කියන එක තමයි මම තේරුම් ගත්තේ. කවුද අර මේ මට මතක නැහැ මේ මේ සතුස්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 ඉතින් මට තේරෙනවලු ඔක්කොම මෙච්චරයි ඔබ වහන්සේගෙන් ඉල්ලන පැවිද්දත් ඔච්චරයි ඒ වුණාට සමාජයට පැවිදි වෙන්න ඕනයි කියලා ලියලා තියෙනවා. ඒක ලියලා තියෙනම විභාගෙට ලියනකොට ඔක්කොම පිස්සුලු. ඊළඟට විභාගෙන් පළවෙනියා මමලු. මට වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ මේකේ. මම දන්නවා මේක තියෙන්නේ කියලා. ඒ වුණාට මට පැවිදි වෙන්න ඕන. බුද්ධුම ලස්සනට ලියලා තියෙනවා. ඌට ওই භාවනාව කියන එක කුෂන් එක උඩ තියෙන එකක්වත් ඉඳගෙන ඉන්න එකක්වත් නෙවෙයි.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 සිංහල බෞද්ධයට විතරමයි. කතෝලික ළමයෙකුට දුන්නම මොකක්ක ප්‍රශ්න නැහැ. ඌට වෙච්ච දේ ඌ කියනවා. දැන් සතුස්ක වෙලා තියෙන්නේ ඌට පිස්සු වැදෙන්න කල්ම අවුරුදු 10 වයස. අලසන කියනවා වෙන දේ. මොකක්වත් නැහැ. ඒ ඇත්තටම පටලවිල්ල තියෙනවා මේක ඇත්ත. ඒ වුණාට සුවංශ මට පැවිද්ද ඕන. පැවිද්දෙන් වැඩක් නැහැ ඇත්ත. මට පැවිද්ද ඕන. ඒ තියෙනවා කොළු ගතියක් පේන්න තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ අස්පනා අපිට වෙන හැම දෙයක්ම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 බුලුවක්කුට්ටිය කරන්නේ නැතුව මෛත්‍රී භාවනා නොකර ලෑස්තිලා කියන තේලාවේ මොනවාරි යාවොත් එහෙම අකලට වටමහා වරුසාවක්සේ අපල දිනිකා සුබ දසුණක්සේ මා හැරගිය ඔබ නොසිතූ දිනයක ඇයිදෝ යලි ආවේ ඔබේ අරගුම පිළිගන්න ඉඩක් නැහැ ඔබ කිව්ව තැනකට එන්න හිතක් නැහැ රජෙකුට හිමි වූ රැජිනකී අදමම සතුටයි කිරුලා අපේ. මේ බාරගත් දාශ වෙන ඕනේ කුණු කන්දලයක් කියන්නේ යථාභූතේ කියලා අපි රජ වෙලා ඉන්නේ. අපි හැම වෙලාවෙම මේ අසුබ දිනේ කාවයයි කියලා. අකලට ආවයයි කියලා. ඒක ලෙවලා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද අපිට මේ ඔළුවට දාලා තියෙන මේ සාමාන්‍ය මූල ධර්මයේ එව නැත්නම් අපි ඔළුවට දාලා තියෙන මේ අච්චාරුව නිසා යථාර්ථය පැත්තකට ගිහිල්ලා.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 මේ අඬා හෝ ගාලා සත්‍ය ගෙට එන්න හදන. තමසට කහින්න පුළුවන්. මොකක්ද අන්තිම පාස් කර විභාගේ? ඩෙන්ටි කාඩ් එක කියලා. සත්‍ය අනාත්ම නිසා අනාත්ම නිසා නැත්තම් එන්නේ අපි මේ කරන අපි මේ කරන කෙනහිල්ලට නිසා සත්‍ය නිතරම gedette වෙනවා. අපි හැම වෙලාවෙම කරන ඔයාම ගන්න බෑ. චෙක් කරන්න අර ගේට්ටුවෙන් මේ ගේට්ටුවෙන් බලාගෙන ඉන්න කියනවා. වේසගෑනියක් આવොත් කතා නැහැ කෙලින්ම ඇඳ උඩට තමයි ගන්නේ.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 අස්පනා අපිට පේන දේ රං කරඬුවක තියලා ධාතු තැන්පත් කරන්න හිතනවා. බුදුහාමුදුරුත් අයින් කරන්න. බුදුහාමුදුරු ඉන්නේ ඒකට තමයි. බුදුහාමුදුරු කියන්නේ උඹ දකින්න දේ විතර මට මං කියන එක ගන්න එපා. මම ඉන්නේ පාර පෙන්නන්න. ඌක පැත්තකට දාලා උඹේ අත්දැකීම තියපන්. ඉහෙළම තැන තියපන්. ඒ ඔලමල නෙවෙයි. ඒක මේ මේ කවුරුත් මේ මම ලොකුයි කියන්නේ නෙවෙයි. ඒකට අභියෝග කරන කවුද ඉන්නේ? Tamanka දකින්න අත්දැකීම වල බ්‍රහ්මිනුවත් බෑනේ අත්දැක අභියෝග කරා.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 මේ කොහිදෝ යන ත්‍රිපිටකය කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරු දන්නේ නැහැ. බුදුහාමුදුරු තියුනේ පිට දෙකයි. ධර්ම විනය විතරයි. දැන් අපි ත්‍රිපිටකයක් කරන ඒක කරවුඩ තියාගෙන ඔක්කොම අරකට දම දම ගලප ගලපක බලනවා. මේ සත්‍ය විතරයි ගෙට ගන්න පුදුම අමාරු. ඉතින් අර මේ අර මේකේ ඇති පීතිරට සින්දු ආරම්භරේ සින්දු කියන්නේ. මේ මෙතන ඉඳගෙන මේ මේ ආසනේ තුඹුරු පාට මල්ලක් තියෙනවා උර මල්ලක් අන්නේ කියලා මම ඒ සින්දුව ලියාගත්තා මේ ඒක ලියලා තියෙන ටිකක් නපුරු විදියට ඔතන ඔතන වම අත පැත්තේ වම් අත පැත්තේ මේ ආසනේ තියෙන මෙතන ඉතින් අකලට වටමහා වරුසාවක්සේ අකල දිනකා සුබ දසුණක්සේ මාහැර ගිය ඔබ නොසිතූ දිනයක ඇයිදෝ යලි ආවේ අපි සත්‍ය ප්‍රශ්න කරනවා උඹ එන්න තිබුණේ නිකන් නැකත් දවසකනේ එයි මේ අකලට ආපු වර්ෂාවක් වගේ දුඹුරු පාට පිට කවර තියෙන එකක් ඇති වගේ. ඔය වගේ තාපතක් නැද්ද ඒකේ? නෑ නේ. එක්සයිස් පොතක් තියෙනවද? ඕක තමයි. ඔය ඔය කියවපන් ඔය සින්දු ලියලා තියෙනවා ඔගේ. පිට කවරේ. අනේ ඔක පිට කවුන් කිය හයියෙන් කියවපන්. ඒකේ කියව බල සින්දුව. <laughs> මුතුකලගේ උඹ කියහා උඹට පුළුවන්. ඔය ඔය ලියලා තියෙන. මේ ඒක මේ ගල් බොරළු ගන්නවා වගේ බෙරු මේකට සින්දුව තල්ලත්තර පොරළු ගන්නවා සින්දුවක් කියපන්. හොඳට ඇදලා කියවා. අකලෙත් මට මහා වර්ෂාවක් තේ අසුබ දිනෙක ආ සුබ පැතුමක් තේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ පෙරදා මෙහි අද මල් තිබුණා සතුටු කඳුළු නුවනග මිදුනාදු අතීත ආදර නටබුන් අතරේ මන්දිර තැනුවාදු මන්දිර මැව්වාදු සෝවක් නැති නොසිතුුණු මැන සංකා සුවක් නැමත නව ඒ ලය වැරදුනා ඒක. ඔබෙන් ලැබුණු කුම ඔබෙන් ලැබුණු කුමටද අනුකම්පා රජෙකුට හිමි වූ රැජින කියද මා සතුටයි කිරුල අපේ කවුද කියන්නේ ඔය සින්දු ඔය මම ලියාගත්තා මේ දැන් ඒ සින්දු නැහැ පරණ සින්දු ඒ කියන්නේ මේ පන්නේ යාළුවා ගිහිල්ලා දැන් මිනිහෙක් වැඳලා ඉන්නේ. ඒ මිනිහා හොඳයි. ඒ නිසා උඹ එන්න එපා. මම දැන් අපි සතුටේ ජීවත් වෙන්නේ. උඹ පිළිගන්නේ මට පිළිගන්න දෙයක් නැහැ. මේ වගේ තමයි ආශ්‍රක්ෂය කර ඥානේ අපෙන් බැහැර ගිහිල්ලා තියෙන්නේ. එයා අපව ගෙතේනකොට අපි දැන් කසාද බදල් තියෙන කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ මත හොඳට සලකනවා උඹ එන්න එපා. කුසල ඡන්දේ එන්න එපා. කුසල ඡන්දේ හරියට අකලට වටමහා වරුසාවක් තියෙනවා.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 භාවනාව වෙන්නේ අටසිල් අරගෙන භාවනා කරුවොත් විතරයි භාවනා වෙන්නේ කියලා අඟුලිමාලට බුදුහාමර අටසිල් සමාදන් කරා. ඔය කඩුව අරගෙන පිටිපස්සෙන් යනකොට පොඩ්ඩක් උපාසකවත් එන වාඩි වෙන්නකෝ ඉස්සෙල්ට নমස්කාරය කියන්නකෝ පන්සිල් දීලා <laughs> පන්සිල් දීලා මං බණ ටික කියන්නම් කිව්වනම් එහෙම පටචාරට කිව්වනම් චික්කේ මේ අම්මන්ඩි එනවා හෙළුවේ මෙතෙන් යන්න පැත්තකට සුදු සුදු වෙනකන් එන්න මේ පන්සිල් කරගන්න ඉස්සලා අටසිල් ගන්න নমස්කාරය කියන්නේ කිවරන් ගියා. එහෙම එහෙම තමයි ශාසනය යන්නේ. නමුත් වැඩේ වෙනකොට ඔම නොවි වෙන්න පුළුවන් කියලා මං කියන්නේ ඔක්කොම රෙදි ගලවන්නේ කියලා. භාවනා බණ කියන්නේ ඉස්සෙල්ලා. පටචාරට නිවන් දැක්ක රෙදි නැතු උඹලා ඔක්කොම රෙදි ගලවපල්ලා කිව්වොත් එහෙම ඒක නෙමෙයි මම මේ කියන්නේ. මොකද මේ හිතන්නේ එහෙමයි. එහෙම නෙමෙයි මං කියන්නේ. තියෙන රෙදි ගලවන්න නෙවෙයි. ඒ රෙදි ඇඳපල්ලා. හැබැයි රෙදි නැති ඇති බව නිවනට බලපන්නේ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 අපි දේවස්ථානක නෙවෙයි ඉන්නේ. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ? මේ දේවස්ථානවලත් ඉන්න හාමුදුරුන්ටත් මේක වෙන්නේ නැතිකොට අපිට කොහොමද වෙන්නේ කියලා අපි අර අකලට වටබල ගරුසාවක්සේ. අද අද මෙහෙම ප්‍රශ්න නැහැ නේ. ධම්ම උද්දච්චය ධම්ම මමත්වය කියන්නේ කාරණා දෙකක් තමයි. ධම්ම උද්දච්චයයි ධම්ම උද්දච්චයයි ධම්ම මමත්වය කියලා කියන්නේ. ඕමත්තේ. මමත්වය ධම්ම මමත්වය කියලා කියන්නේ. නෑ ධර්මමත්වයේ කියන එක ඇත්තටම මේ මේ මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අපි ඒකේ හිටියේ කට්ටුන ලයින් එක ධර්ම ධම්ම උද්දච්චයයි ධර්ම උද්දච්චයයි ධර්ම මමත්වයයි කියලා ඔව් ධර්ම මමත්වය කියලා එකක් පොතේ සඳහන් වෙන්නේ ධම්ම උද්දච්චය තියෙනවා ධම්ම උද්දච්චය කියලා කියන්නේ අපි කාමයේ ගන්නේ එක්සයිට්මන්ට් එකටනේ මොනවාද දෙකේ අවශ්‍ය ගන්නනේ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 සතිය නැති සතිය ඇති කරන්න මෙහෙම මෙහෙම වැඩ කරනවා කියලා උද්දච්ච ඇති කරගන්න. ඒ උද්දච්චයත් අර තරමටම පෙළනවා. දැවිලි, තැවිලි, පරිලාහ දෙනවා. හැබැයි කාම උද්දච්ච නෙවෙයිනේ. ඒතර මේ උද්දච්චයෙන් දැන් අර කාම උද්දච්චේ ප්‍රහාණය වෙන්නේ නැතුව කාමච්ඡන්ද හිමීට අයින් වෙලා දැන්. දැන් රණ්ඩුව තියෙන්නේ සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා. ගෙදර ගෑනිට ඒක ප්‍රශ්නයක් නැහැ. අනික් මිනිසුන්ට ප්‍රශ්නයි. මේ මිනිස්සු තියෙන කාමනේ මෙයක් පෙළෙනවා තාම. ධර්තයක් පරිලාහයක් තියෙන හැබැයි දැන් පෙළෙන්නේ ඉන්ද්‍රිය ධර්ම පහකට.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 වීර්ය වීර්ය බලය වෙනවා. සතිය සති බලය වෙනකොට තියෙනවා තිබුණත් එකයි නැත්ත් එකයි. ඊට පස්සේ තමයි බොජ්ජංග ධර්ම. ඊට පස්සේ තමයි ඒක බොජ්ජංග බවටපත් වෙන්නේ වීර්ය මට බල මට්ටමට එනකොට ওই පහම තිබුණත් එකයි නැත්ත් එකයි. මේක ගත්තේ මේ උපකරණයකටනේ. කියලා ඒ ධම්මොද්දච්ච පහාන විග්‍රහිත මානස අන්තිම තීක්ෂණ බුද්ධිමත් යෝන යෝනසෝමනසකාරය තියෙන කාරණා විතරයි වැටෙන්නේ. එහෙම නැත්නම් එයත් සාමාන්‍ය ගෑණි නැතුණා වගේ සද්ධාහන වෙච්චාම අඬනවා. දරුවෙක් නැති වුණා වගේ වීර්ය නැති වෙච්චාම අඬනවා. අඬනවා. ඇත්තට අඬවන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ කියන්නේ ඔව්වා උඹ කැමති වුණාට අකමැති වුණාට හිටින්නේ නැහැ. ඔය යනවා එනවා. ඔක ආවට නාවට සැලෙන්නේ නැතුව ධම්මොද්දච්චයට සැලෙන්නේ නැතුව ඒක මේ විපස්සනාට විතරයි අහුවේ. සමචේජීව පහටම ප්‍රේම කරනවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා සද්දා හැමතෙන් තමයි තල්ලුව දෙන්නේ. අපි යෝගාවචරයක් කරලා යා මේ ජය ලබන්න වීර්ය ගන්න සමතෙන් තමයි තල්ලුව දෙන්නේ. ඒකලේ ලබාගත් ජය විසිකරනවා. දිනුරට හැරපියා යන රජ කුසී. ඇති වෙච්ච සද්දාව නැති තැනට ගිහිල්ලා තොරනේ කර්මණ ඉන්නවා සද්දාන කියලා ප්‍රශ්නයක් නෑ ඔකා එනවනේ. වීර්ය නෑ දැන් නිදි. ගාලල්ල. ඔව් නිදාගෙන හිටතර පස්සේ ආයෙ වීර්ය එනවනේ. සතිය නැතුණාට සදාකාලික නැති වෙන්නේ නෑනේ. සමාධියද ප්‍රඥාවද ආන්නේ විදිහට මේ එක එක ඒ ධර්මතා නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියන කතාව තේරුම් ගන්න අභීත මනසක් අවශ්‍යයි.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 එහෙම ගන්න අපි පොදු සම්බන්ධයක් තියෙනවා. ඒක ධර්මයේ සඳහා පමණයි. ඒක තියෙන්නේ හුදේකලාව සඳහා පමණයි. ඒක තියෙන්නේ විවේකයේ සඳහා පමණයි. එහෙම නැතුව ඔය මේ නැදක මේ සෝමරත්න හාමුදුරු තේන්ස් පුඩිසියාරේ හිටියේ. ඒ ශාන්තිකාට කියලා මංගේ දසක් කතා කරනකොට කියනවා අනේ හාමුදුරුවනේ මේ මේ ධර්ම දූත සේවාවෙන් කියන තැන් මෙහෙට එන හැම හාමුදුරු කෙනෙකු අලිම කරදරයක් ලබනවා. ඒ කට්ටිය ඉංග්‍රීසි දන්නවා, සීලය හොඳයි, සමාධිය හොඳයි, විපස්සනා හොඳයි. මෙතන ඔක්කොම හාමුදුරු කියනවලු මේ ඉන්නේ කට්ටිය හොඳ නැහැ. අර හාමුදුරු හොඳයි කියලා. ඒ හාමුදුරු දවස් 10න් ගියාට පස්සේ මෙතන එන අවුලයි. ඒක ඔබ වහන්සේ නෝලක් මම කැමතුනේ නැහැ. මං කොහමද දුන්න මං දැන් සතුටුයි. මේකට ඉන්නේ ඔක්කොම හාමුදුරනේ මේ මම ලන්ඩන් බුද්ධිසයාරේ ලන්ඩන් විහාරේ මේ ලොකු හාමුදුරුවෝ කියලා ඔක්කොමලා ඉන්නේ මයි ළඟ පැවිදි වුණොත් කෙලින්ම නිවනට ඉසලා પાස්පෝර්ට් එක හම්බෙන බව දන්නවා. ඒකල රට යන්න හම්බ වෙනවලු. අනේ හාඳුරනේ මම මේ දාන රබර් සෙරප්පු දෙකක් සිවුරට බින් සිද්දෙන්න හම්බුනේ. මම පැවිදි කරලා තියෙන කිව්ව හරකුන්ගේ මයිල් ගානට ශිෂ්‍යෝ අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. ඔක්කොම මයිල් හැලෙනවා. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ අහවල් හාමුදුරුවාට ගියාම මේක හම්බෙන්න ඕනේ කියලා. මගේ ආම ලොකු හාමුදුරුවෝ තාම ජීවත් වෙනවා. බාල්දියේ රිවුරු කටිය ගැට ගහලා බාල්දිය ලිඳට දාලා ඇදගෙන වතුර නානවා නාවන්නවත් දෙන්නේ නැහැ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 ඒකට දකුණ සිග්නල් දාලා වමට කපනවා. වමට සිග්නල් දාලා දකුණ කපනවා කියන එක තමයි චපලකම. සද්ධා විරිය සත්‍ය සමාධි ප්‍රඥා ගණින් වරුවේ හීයට. half way half day ගණින් ETP EPF දාන්න යන්න එපා. ඉුවට ෆයිල් හදාන ETP EPF දාන්න කිව්වොත් මල කචල්ලයක් නෑ. හැබැයි එංගලන්තේ ඒකත් බෑ. වරුවට ගියත් ETP EPF දාන්න ඕනේ. දැන් අපේ ලංකාවේ වෙන නිසා වරුවට ගන්න මිනිස්සයා ඌ මේ උඩ උඩ තියන්න යන්න බෑ. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා සුවචකීකරු ගෝලිය බාඩපත් කරගන්නවා මිසක් ඒගොල්ලන්ට වඳින්න ගියොත් ඒගොල්ලත් කාමයේ වගේම අපිට සිටින් ඉඳින් කරන්න වෙනවා. එහෙනම් පරාදයි. ඉන්ජු ඉන්ජු කියලා ගන්න තියෙන සද්දා ඕන නම්බරයෙන් බැරි වෙනකොට පැත්තකට යන්න. නම්බේ ඉන්න බෑ මට නීති දාන්න. වීරියත් එහෙමයි. සතියත් එහෙමයි. වෙනකොට ඇවිල්ලා සේවය කරලා සේවය අයින් වුණානේ. ඊට පස්සේ ඉන්නවා. පැත්තකට ඒක නිකන් අධිරාජ්‍යවාදී ක්‍රමයකට පාවිච්චි කරන්නේ. ඒකට තියෙන ක්‍රමේ තමයි දන් බුද්දච්ච පහන. ඉතින් ඒක කේමනන්ද සාන්ති ඉන්න වෙලාවේ පාවොක්සාඩින් ඇහුවා. ඒ පාවොක්සාඩ විරුද්ධයි මෙනෙහි කිරීමට. නේමින් ලේබලින් වලට විරුද්ධයි. දැන් කේමනන්ද සාන්ති මන් දන්නෙත් නෑ. ඔක ඇහුවා මේ ධම්මොද්දච්ච පහන ක්‍රමේ ආවම බුදුහාමරේ මුඛෙන්ද ගැලවෙන්න කියලා තියෙන. මෙනෙහි කරන එක විතරමයි තියෙන එකම උත්තරේ උකට.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 ඒක ප්‍රයෝජනෙත් බින්ද පාවිච්චි කරා අල්ලවිසිකොල දැම්ම. ඉතින් ඒක ධම්ම මමායනේ කියලා කියන්නේ එහෙම එකක් ඇත්තරම මම මට මන් දන්නේ මම මට අහුවෙලා නැහැ මේ මමංකාර අහිංකාර මානානුසය කියන එක තියෙනවා ධර්ම මමයිනේ කියලා ධර්ම මමයිනේ කියලා එකක් වචනයක් ඇති වෙන එකක් පොඩ්ඩක් බලන්න පැරලල් වර්ඩ් එකකට දැන් වෙලාව කීයද? 9:05. හරි. ඉතින් එහෙනම් කාලයකට පස්සේ අන්තිමට කළ තියෙන කාද්ද අපි? හ්ම්. තුන්වෙනි මාස 18 වෙනිදා. ඈ? තුන්වෙනි මාස 18 වෙනිදා. තෙරුවන් සරණයි අපි මේ මේ නතර කරන්න හදන්නේ. තෙරුවන් සරණයි අපි නතර කරන්න හදන්නේ. එහෙම ගන්නවද? ඒ කට් වෙන අන්තිම ටිකේ මුල් ටිකේ ප්‍රශ්නයක් වුණා. දැන් මේ පැත්තේ අපේ හොඳයි. අපේ පැත්තේ සිග්නල් හොඳයි. මේ මේ දිල්හන් හලෝ මේ මම අයතින් පොඩි වැරදිල්ලක් කරදුන එක හදාගන්න බැරි මම අයතින් වැරදිල්ලක් වෙලා තියෙන එක හදාගන්න බැරි එකක් සමාවිල්ලණ්ඩයි වෙන්නේ මේ අවසානයේ ඔය දෙසැම්බර් මාසය යන ට්‍රිප් දෙසැම්බර් මාසය යන ට්‍රිප් එකේ ඔක්කොම හදපු සැලසුමේ අන්තිම දවස් තුන දැන් ආයෙ වෙනස් වෙලා තියෙනවා. ඔකර දැන් චිත්‍ර තරහ වෙනවමයිත් එක. ඒක මේ මම ඔක්කොටම ඊමේල් ලයින් එකේ දැම්ම පස්සේ තමයි මට මතක් වුණේ වැඩ බහුලකම නිසා. ඒ නිසා අජන්තට කෝල් එකක් දාලා නැත්නම් අජන්තට ඊමේල් එකක් දාලා බලන්න කියන්නේ අන්තිමට ගත්ත තීන්දුව මෙල්බන් වලට පාඩු වෙන විදියට මේ නිව්සීලන්ත වලට වාසි වෙන විදියටයි කැපිලා තියෙන්නේ. තේරුණාද? ආ ඒක චිත්‍ර චිත්‍ර මාතර කියන්න ඕන ගන්නවා. චිත්‍ර දැන් උතන නෑ නේද? චිත්‍ර නෑ දැන් නෑ සාමාන්‍ය. එහෙනම් මගේ මට ලාභයි නඩුවේ මන් දිනු. චිත්‍රට ස්තුති කරවන් පෙට්ටි හයක් ආවයි බඩු හොඳ ආයි කියපන්. අලුත් අවුරුද්දට කෑම විතරක්ම පෙට්ටියක් ඇවිල්ලා තිබුණා අපේ ආගුරුන්ට මේ රට කෑම හම්බ වෙලා දැන් හාමුදුරුවෝ ඉන්නේ සතුටින් සමාදානයි. ඒකත් කියලා කියාගන්න අන්තිම දවස් තුන පොඩි ළමයි වෙනුවෙන් කරන්න වෙලා තියෙනවා මම හැබැයි දැනගෙන නෙවෙයි කෙරුවේ පස්සේ බලනකොට මට හිතුණා මේ චිත්ත මට කෝල් එකක් දීලා රිසර්ව් කරපු දවස් තුන අන්තිම විනිශ්චයේදී මේ අජන්තට වාසි වෙන විදියට ගිහිල්ලා ටිකට් එක බුක් වෙලා තියෙනවා ඒ මම කියන සාන චිත්ත මට කියහන් නඩුව දිනන තාලෙට හරිද <laughs> නෑ මම මම ඕකේ දැන් චිත්ත චිත්තමය බොළුව දැන් අපේ මේ දැන් සාවෙන්නාන්සේ අන්තිම දවස් අන්තිම දවස් තුනේදී ළමයින්ගේ රිට්‍රීට් එකද තියෙන්නේ සාන්නාන්සේ නෑ ඒකත් නෙවෙයි ඒකත් නෙවෙයි ඒකේ මෝල්වන් පන්සල්ට අනේ මේ දාලා තියෙන්නේ ඉතින් ඒක චිත්ත විශේෂයෙන්ම තකහණියක්ම මට කෝල් කරලා හදාගත්තේ නමුත් අවසාන වෙලාවේදී දින මදි වුණාපට මදි වෙච්ච වෙලාවේදී මටත් මාත් ඔහිටි වැඩ ගොඩක මං කිව්වා කවුරුත් අකමැති නැත්තම් මට ප්‍රශ්නයක් නෑ කියලා බලනකොට ඔයගොල්ලෝ කන්සල්ට් කරලා නෙවෙයි වැඩේ වෙලා තියෙන්නේ. නමුත් දැන් ටිකටින් වෙලා ඉවරයි. ඒ නිසා චිත්‍රට කියන්න දැන් ඉතින් අර වැරද්ද සකස් කරගන්න පැත්තෙන් බලන්න මිසක්ක ධම්මජීව හැමදාගේ දොස් දකින්න පැත්තෙන් බලන්න එපයි කියලා පව් සිද්ධ වෙයි කියලා. දැන් නඩුව පෙරදුව තුඹයි අර්ධිකාරය. උඹ තමයි නඩුව මේ පෙරක දෝරුවා. මේ මේ මරලා ගාලා නැදාන්නේ අඩි අන්නේ ගාන නැතුනට මාව බේරලා කතා කරපන් ඈ මේ කොහොම හරි චිත්තට කියන්න අජන්තව කන්ටැක්ට් කරන්න කියලා අජන්ත ඔටුන පළරගෙන ඉන්නේ දැන්. ඒතර චිත්ත යුවරජ තන්ත්‍රටපත් වෙනවා. අර රජ වෙනවා. <laughs> අද චිත්‍ර නැති නිසා මම ලාභයි. මොකද මම හිතුවේ චිත්‍ර හිටියනම් මෙතන නඩු ඔක්කොම ඉස්සරහා මම මෙන්න සවුත් වෙනවා. ඉතින් අපි නිසා මෙතන නතර වෙනවා. ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආ ඒක වෙන අපි විනාඩි 10ක් විතර